ඒකට මේ විදිහට මේ වේදනාවන් ඇති කිරීමට හේතු වෙන ස්පර්ශයන් ගෙවා දාන ක්‍රමය මොකද්ද? එහෙම නැත්නම් වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියලා අහලා ඒ සඳහා සර්වචන් සීදිරපත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ඒ නිසා අපි මේ වේදනා චෛතසිකය අල්ලගෙන ඒ සඳහා වෙන සතර සතිපට්ඨානේ සතර 이르දිපාද සතර සම්‍යප්පදන් වීර්ය පංචේන්ද්‍රයේ පංච බල සත්ත්ව බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් මේක විකාශය වෙලා යන ආකාරය ඉතිරි පැතිරි යන ආකාරය වැල ඇදෙන ආකාරය අද දේශනාවේදී අපි සියල්ල සම්පින්දනය කරගන්නයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක සඳහා අපි ඊයේ නතර කළේ යම් කෙනෙක් මේ වේදනාව දැක ගන්නා සුළුව සතිපට්ඨානය කරනවා නම් සතිපට්ඨාන භාවනා කරනවා නම් සතිය පිහිටවනවා නම් ඒක නා පුලින්ම කෙලින්ම වේදනාවට බහිනවා වෙනුවට කායන පස්සනාවෙන් තමයි පටන් ගන්නේ. ආනාපාන සතිය බිම්බීමෙන් කිලින් වශයෙන් එහෙමත ඉඳගෙන ඉන්න ඉරියව්ව වශයෙන් එහෙමත සක්මන් කරනකොට සක්මන වශයෙන් අපි බොහොම අල්ලන්න පුළුවන් ඕලාරික ගොරෝසු රූප කර්මස්ථානකින් පටන් ගන්නවා. ඒ පටන් ගැනීම හරහා අපි සතියේට හොඳ ඉද ප්‍රස්තාවක් ලබලා දෙනවා. ඒකට හොඳට තන වඩාලා එන්න. තනි වැඩි ජීවත් වෙන්න. ඒ ඇතිවෙච්ච සතියේ ගැම්ම අනුව, ජවය අනුව ඒ ඒ තන සමාධි වැඩි. මේ සති සමාධි දෙක ඇති වුණාට පස්සේ තමන්ට වැටහෙන අවස්ථානුකූල වැටෙන සැප දුක් වේදනා අනිවාර්යයෙන්ම අර සතියට ගොදුරු වෙනවා සතියේ ආලෝකයට යට වෙනවා එතකොට දුක් වේදනා ආවට අත නෑර භාවනාතිකට ගෙනියන්න නම් සම්‍යක්පදන් වීරිය අවශ්‍යයි කෙලස් තවන වීරිය අවශ්‍යයි ඉතින් ඒක නිසා සතර සතිපට්ඨානිය හඳුනා දුන්න කෙනාට හිත වට ගන්න නැතුව හිත හකුලෙට දෙන්න නැතුව හැංගී ගන්න දෙන්න නැතුව නැත්නම් ආනාපානීය මාගෑර යන්න දෙන්න නැතුව ආනාපානෙත් එක්කම හිත දිගට හිත එල්ල වෙන්න නම් වීර්ය තියෙනවා සතරාකාර වීර්ය තියෙනුනේ සතර සම්පදන් වීර්ය කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඒ අවශ්‍ය කරන දේ ලබා ගන්නද හතර දිනක් ගත්තොත් හතරාකාර වෙන්න පුළුවන්. බුදු ඇහැට පේනවා ශ්‍රද්ධාව වැඩි ඇත්තෝ ඡන්ද irdipaade ඉස්සර කරගෙන ශ්‍රද්ධාවෙන්ම සියල්ල උපයාස ප්‍රයාගෙන අනිකුත් දේවල් නැති වුණත් අත නෑර කරගෙන යනවා. තව සමහරෙක් වීරියෙන් වීරිය irdipaade ඉදිරිපත් කරගෙන කොහොම කරත් වැටුණට මම නැගිටිනවා කියලා අප්‍රතිහතව අතනාරින නොපසුබස්නා වීදකින් කටයුතු කිරීමෙනුත් මේ ක්‍රියා සම්පාදනය කරනවා. තව සමහර චිත්ත ඉද්ධිපාදේ වඩලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වශයෙන් ධ්‍යාන ලැබලා ඒ ඇති කරන චිත්ත අධිෂ්ඨානය හරහා චිත්ත භාවනාව හරහා සමාධිය හරහා මේ වේදනා නිරෝධය දකින්න. තව සමහරක් ඉන්නවා විමර්ශන නුවණ විපස්සනා නුවණ හරහා අධි ප්‍රඥාව හරහා මේ වැඩේ සම්පාදනය කරනවා. ඒ නිසා එතනදී අපි එක වහලයක් අට එක පිරිස වශයෙන් භාවනා කරාට එක එකන එක එකන ගමන් කරන පෙත වෙනස් තම තමන්ගේ උපනිෂේ සම්පත් වල හැටියට තම තමන් කරගෙන ආපු පෙරකල පින්පවුල හැටියට. ඉතින් ඒ වුණා ඒක ඒකෙන් කියන්නේ එකකින් බැරි වුණාට අතහැරලා දාන දෙයක් නෑ. වෙනස් ක්‍රමයකට අපිට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා තමන් සද්ධා චරිතයක්ද, වීර්ය චරිතයක්ද, සමාධි චරිතයක්ද ප්‍රඥා චරිතයක්ද කියලා මොනම කෙනෙකුටවත් පිටේ ඉඳලා කියන්න බෑ. ඒක තේරෙන්නේ ආනාපානට හිත දානකොට ඒ ආනාපානයේ දිහාවට හිත දක්වන ප්‍රතිචාරය හරහා තමයි. කොහොමද වැඩ කරන්නේ කියන හැටියට තමයි. ඒ නිසා කමඨාන සුද්ධ කරගෙන යනකොට බොහෝ කල් යනකොට ඇසුරු කරනකොට නම් කෙනෙකුට කියන්න පුළුවන් මේ පුද්ගලයා කොච්චර කෙරුවක්වත් අතනාරින ශ්‍රද්ධාවක් සහිත පුද්ගලයෙක්. මේ පුද්ගලයා කොච්චරක්වත් අතනාරින වීරියක් සහිත පුද්ගලයෙක්. මේක නා හොඳට සමාධිය හරහා සුවසේ භාවනා කරන කෙනෙක් මේක නා විමර්ශා බුද්ධි විමර්ශන බුද්ධිය හරහා යන කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේත් ඇත්තටම එක පුද්ගලයා තුලත් මේ දෙක තුනක් තුනේ තියෙන පුළුවන්. චරිතය ඇතුළේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයාට බොහෝ කල් ආනාපාන සති භාවනා කිරීම නිසා බොහෝ කල් සක්මන් කරපු නිසා නැත්නම් බොහෝ කල් පිම්බීම හැකිලිම කරපු නිසා තමන්ටත් වැටහෙනවා මේක මේ මේ විදිහට තන වඩාගෙන යන්න ඕනේ කියලා. ආන්නේම යනකොට තමයි අර නීවරණ ධර්ම වෙනුවට නිතර වද දෙමින් හිරිහැර කරපු නීවරණ ධර්ම වෙනුවට ඒ යෝගාවචරය ශද්ධාවද වීර්යද සතියද සමාධියද ප්‍රඥාවද ආදී ඒ ආධ්‍යාත්මික කමට අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ටික ගමන් මල්ල සකස් කරගන්න. ඒ සකස් කරනකොට ඒ ශද්ධා වීර්ය සතිය සමාධිය ප්‍රඥාව සමබරව හිටින්නේ අර ඡන්ද ඉර්ධිපාදයේ තියෙන කන සද්ධාහ වැඩි වෙනවා. දීමංසා ඉර්ධිපාදයේ තියෙන කන ප්‍රඥාව වැඩි වෙනවා. වීර්ය ඉර්ධිපාදයේ තියෙන කනට වීර්ය වැඩි වෙනවා. චිත්ත ඉර්ධිපාදයේ තියෙන කනට සමාධිය වැඩි වෙනවා. මේ හතර දෙනා එක එක්කෙනෙක් මුදුන වෙන්න හදනවා. ඉතින් එහෙම වුණාට ගමන යන්න බෑ. එතකොට සද්ධා සතිය මැද ඉඳගෙන ඒ දෙක සද්ධා වැඩි කෙනාගේ තව තවත් ප්‍රඥා වැඩි කරලා දීලා මේ දෙක සමබර කරලා දෙන්න ඕන. වගේම සමාධිය වැඩි කෙනාට වීර්ය අල්ලලා දීලා නින්දට වැටෙන වගේ ලෙඩ සමාධි වෙන්නේ නැති වෙන සකස් කරලා දෙන්න ඕනේ. යන්නේ වෙලාවේදී මේ ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීම ඉන්ද්‍රිය ධර්ම තියෙන එක එකක් ඒව සමබර කිරීම තව එකක්. මේ කාර්යයට පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ ඒකට අවශ්‍ය කරන ප්‍රමාණය කොච්චරද කියන එක දී ඒක උයන ඒ පොළොස් සම්බුල කියන අම්මා තමයි දන්නේ. ඒ හොදි ටික්කට නව ටික්ක්ක් කියලා කියනවා. ඒ හොද්දට අවශ්‍ය කරන කහ මෙච්චරයි, ලුණු මෙච්චරයි, කරබින්ජ මෙච්චරයි, රතු ලුණු මෙච්චරයි, ඒ අබදුරු මිරිස් මෙච්චරයි කියන එක මොනම උතකවත් කියන්න බෑ. ඒකේ ඒ වෙලාවේ හැටියට තමයි කරගන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම පදම යෙදෙන එක ඒකට සිංහලයේ උයනකොට කම්පේ යෙදෙනවා කියලා කියන්නේ. අනිවාර්යයෙන් තමයි මේ තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනත් තේන සම්පහන්සනා කියලා භාවනා කරනකොට පහළ වෙන්නා වූ මේ ශද්ධාව සමාධිය ශද්ධාව ප්‍රඥා දෙක එකිනෙකා පරයා යන්න දෙන්න නරකයි අතිවත්තනී කරන්න දෙන්න නරකයි සම්බර කරන්න සමාධියයි වීරියයි සමබර කරනවා සමාධිය වැඩනෝ නින්දට බරයි වීරිය වැඩනෝ සිතයි විසලා යනවා ඉතින් මේවා සමබර කිරීමට කවුරුවත් උදව් කරන්නේ නැහැ තමන් මේක අල්ලගන්න ඕනේ අල්ලගෙන නැවත නැවත කරමින් ඒ තත් ජාතානන් ධම්මානං අනතිවත්ත නට්ටේන සම්පාංශනා. ඒ වගේම තදුපක විරිය වාහනට්ටේන කියලා ඒව පදම් වෙනකන් දිගට වීර්ය කරනවා. පදම් වෙච්ච ගමන් වීර්ය අයින් කරලා යන්න ආරින්න. එනිසා මේක හරීම සූක්ෂමයි. කොච්චරක් දුරට තල්ලු කරන්න ඕනද කොච්චරක් දුරයි කොතනදී අතහරින්න ඕනද කියන එක කලින් කියන්න බෑ. ඒ නිසා අසමබරතාක් මේකට අත ගන්න ඕන තාක් අත ගාලා සකස් කරලා තියන්න ඕනේ. ඒ ඒකටම වැටෙන්නේ නැතුව යන්න පුළුවන් කියලා. ඉස්සර තිබුණු ක්‍රමයේ හැටියට ඒක සඳහන් කරන්නේ දැන් ඔය බයිසිකල් රෝද එක බකල් අරිනකොට එහෙම නැත්නම් කරත්ත රෝද එක බකල් අරිනකොට ඉස්සර කරන්නේ මේ වගේ තනි පොලවක රෝදේ තල්ලු කරලා බලනවා ගිහිල්ලා දඟර වැටලා වැටෙනවාද නැත්නම් රෝදේ ගිහිල්ලා හරියට බකල් ඇරියා නම් හිටගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම වැටෙනවනම් ඒ වැටෙන තැන ගරාදිය බලලා ඒ ගරාදිය ගාලා හදලා බයිසිකල් එක ඒ ස්පොක් එක තද කරලා බැලන්ස් ඒ බකලරන වාගේ මේ ඉන්ද්‍රිය ධර්ම ටික බකලරලා හදනවා කියන එක ඉතින් ඒක මේ එතන එතනම බොහොම ආදරෙන් දරුවෙක් මේ නාවන කෙනෙක් වගේ කිල් දරුවෙක් නාවන කෙනෙක් වගේ කරන්නේ. ඉතින් එතකොට යම් තැනකට යනකන් රෝදෙට බකල් නැතුව යන්න පුළුවන් තාක්කල් ඒක හදා හදා දීලා බකල් නැතුව යන්න ගිය ගමන් තමයි ඒකට යන්න ඇරලා නතර වෙනවා. නැත්තම් වීරිය අග්ගහිත වීරියක් වාටපත් වුණාට පස්සේ දැන් යාට යන්න පුළුවන් කරන නැත ගන්න. නමුත් හෙට පටන් ගන්නකොට ආයෙසරයක් ඒක සකස් කරලා දෙන්න. ආයෙ හෙට තනියම හිට ගන්න පුළුවන් වෙනකොට යන්න හරි. ආන්නේ වගේ එතන එතන එතන සකස් කළ යුතු අනුග්‍රහ කළ යුතු තන වඩා ගත යුතු විදිය වාහනතය. ඒ වගේම ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන සම්පහන්සනා කියලා ශ්‍රද්ධාවද වීර්යය සත්‍ය සමාධිය ප්‍රඥාවයි නිවනටම යොමු වෙලාද එහෙම නැත්නම් මේ ශ්‍රද්ධාව වැඩිකම නිසා මට මේ දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී පොළවේ යන්න වගේ වතුරෙත් ඇවිදින්න පුළුවන් ශක්තිය මට ලැබේවා කියලා හිතයට নানা ආකාර ලාමක ආශාවල් තියනවාද කියලා ඒ එනිසා නිවනට ප්‍රාර්ථනා කරන්නේ එහෙම නැත්නම් මේ අනුන්ට උගන්වන්න තියෙන ආශාව එහෙම නැත්නම් මමත් මේක කරලා තියෙනවායි කියලා නම්බුවට ගන්න තියෙන ආසලයක පහත් ආශාවල් අනන්තවත් මේ මගේ දිනනවා ඒ හැම මගක ඒන සෑම පහත් ආශාවක් නිසාම යෝගාචරය එකතන කරකවෙන්න පටන් ඒ නිසා මේ ශ්‍රද්ධා <coughs> විරිය සති සමාධි ප්‍රඥා අරමුණටම සතියටම නිවනටම හැම වෙලාවෙම යොමු වෙලා තියෙනවා කියලා බලන එක ඊ අපි සාකච්ඡා කරපු විදිහට සමාහට අර ප්‍රීතිය බහුල වෙච්ච වෙලාවේදී ඕන භාවනා පැත්තක තියලා අනුන්ට උගන්වන්න හිතෙනවා. ඔන්න <clears throat> ප්‍රීතිය මේ සුඛේ බහුල වෙච්ච වෙලාවේදී මේක ලෙඩ සනීප කරන්න පාවිච්චි කරන්න බැරිද? මින් වනතරම ලෙඩ වෙන්න මේක පාවිච්චි කරනවා කියලා අර ලාමක නිවනේ මේ පිට ආශාවල් පින්වීම මේක හෙට්ටු කරන්න පටන් ගන්නවා මානසික හිතේ තියෙන මේ කෙලස් බරිත ගතියට. අන්න එහෙම වෙන්න දෙන්නේ නැතුව මේ ඔක්කොම ධර්ම ගොනු කරලා පිටු කරලා එකම ධර්මයකට සතියට ආනාපානෙට එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් කරන නිවනට යොමු වෙලාද තියෙන්නේ කියන එක ඕනම වෙලාවක ඒක ලාමක වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා නිතරම ඒ නෛර්යානික සද්ධර්මයත් එක්ක මම වැඩ කරන්නේ මේ වාගේ ධර්ම කොටාශයක් මේ කාමුක ආශාව සඳහා භව සම්පatti සඳහා පාවිච්චි වුණොත් ඒක ධර්මයට කරන අගෞරවයක් වෙනවා. අපි කියේ මෙතෙක් කරලා තියෙන අබිනිෂ්ක්‍මණයට කරපු අව탁ෂේරුවක් වෙන නිසා නිතරම මේ ඔක්කොම ඒක රස කරනවා කියන එක යෝගාවචරයට සාර්ථක යෝගාවචරයට යම් ප්‍රමාණයක් ආනපනිකීක කරපු කීකරු කරගත්ත යෝගාවචරයට යම් ප්‍රමාණයක් සතිය හදාගත්ත යෝගාවචරයට හම්බෙන ලොකු අභියෝගයක් එන්නෙන්ද සූක්ෂම උපකරණ හම්බ වෙනකොට ඒ සූක්ෂම උපකරණ ඉතාමත්ම සමබරව සුසර කරගෙන පාවිච්චි කරොත් දීර්ඝකාල වැඩ කරන්න පුළුවන්. එහෙම නැතුව උපකරණේ කැඩලා යනවා. ඒ නිසා ඉස්සරහට යන්න යන්න මේ වගේ වගකීම් භාරය වැඩි වෙනවා. ඉතින් ඒ වගේ මේ විදිහේ තත්ත ජාතානන් ධම්මාන අනතිවත්තනට්ඨේන සම්පහන්සන තදුපක විරිය වාහනට්ඨේන සම්පහන්සන ඉන්ද්‍රියාණං ඒකරසට්ඨේන සම්පහන්සන ආශේවන ආශේවනට්ඨේන සම්පන්නසනා කියලා මේව හද හදා ලක්ෂ වාරයක් හදන්න. ලක්ෂ වාරයක් මේ විදිහට ආනාපාන ඉතාම සියුම් වෙනකන් නැත්නම් ආනාපාන ස්පර්ශය ගෙවිලා වේදනාව ගෙවෙනකම්ම එක සැරයක් කරුවට හරියන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න අහනකොට මේ පොඩි දෙයක් වෙච්ච ගමන් මේ මොකද කියලා අහනවා. සාධාරණයි ඇත්තටම භාවනාව හොඳ වෙලාවක් තමයි. නමුත් හොඳට මතක තියාගන්න ඒවා දහස්වර වෙන්න දෙන්න. දහස්වර දෙමින් වෙමින් වෙමින් මේකේ එක රසකම මේකේ සමබර භාවය මේ කොච්චරක් යනකම් මේකට ඇඟිලි ගහලා තනවා වඩලා දෙන්න ඕනද කොතනින් පස්සේ ඒක යාට වෙන්න දෙන්න ඕනද කියන එක දහස්වර කරන්න ඕනේ. අන්න එහෙම කරනකොට තමයි මේ ශ්‍රද්ධාව හෝ වීර්ය හෝ සතිය හෝ සමාධි හෝ ප්‍රඥාව මේ වැඩේ අතට ගන්න මට්ටමට භාවනාව Tamange අතට ගන්න මට්ටමට කරදඬු ඉස්සිලා එන්නේ ඉන්ද්‍රිය ධර්මයේ බවටපත් වෙලා බවට එන්නේ මේ විදිහට ගොඩාක් මේකත් එක්ක වැඩ කරලා කරලා කරලා හුරු කරගෙන අතපය කඩාගෙන අත්දැකීම් ලබාගෙන තමයි එන්නේ. අනේ මේ වෙලාවට මේ සද්ධාරි ධර්ම ඉන්ද්‍රිය මට්ටමටපත් වෙනවා. ඒක කියනවා නර කුසල ඡන්දේ කියන වගේ සද්ධාව තිබුණ එක දැන් මේ යෝගාවචරයට ඇති වෙන අදිමොක්ඛය වගේ බරපතල කුසල ඡන්දේ හොඳ තෙදවත් ගති නිසා මැරුණත් ඔළුව දාන්නේ නිවන දිහාට තමයි. මොන හානියක් සිද්ධ වුණත් ජීවිතේ ඒක අනිත්‍ය විශ්ින් කල්පනා කරලා තමයි භාවනාව කඩාගන්නේ. මොන සැපක් සම්පත්තියක් හම්බුණත් ඒ කිසියම් දෙයකට ලොල් භාවයක් දක්වන්නේ. ඒක හොඳයි. හැබැයි ඒක වාසියට හරව ගන්න. අන්නේ විදිහට මේ පහළ වෙන සැප සම්පත්තෝ දුක් කරදර හෝ මොනවා හෝ මේ ශ්‍රද්ධාව කඩා නොගෙන පාවිච්චි කිරීමට, වීර්ය කඩා නොගෙන පාවිච්චි කිරීමට සතිය කඩා නොගෙන පාවිච්චි කිරීමට සමාධි ප්‍රඥා කඩා නොගෙන පාවිච්චි කිරීමට යනකොට හිත ඇතුලේ තිබිච්ච ලාමක පහත් තුච්ච නොකෑමනා අදහස් ගොජේන්ද දාන්න පටන් ගන්නවා සංසාරේ පුරාවට අපි එක එක ප්‍රාර්ථනා කරලා තියෙනවානේ අරක ලැබේවා මේක ලැබේවා කියලා එහෙම නැත්නම් අපි යට වෙච්ච කෑදරකම් තියෙනවා එහිමීට මෙට ඔළුව දාන්න ඒක ඔළුව දාන්නේ බොහෝම මේ කල්යාණ මිත්‍රෙක් වාගේ ගොඩබෙරක දෝරුවෙක් වාගේ අර ධර්මතාවය හරහම ඒත් එක්කම එනවා. ඇවිල්ලා කරන්නේ මොකද්ද? එක තැන කරකෝ. ඉතින් යෝගාවචරය ඊයේ අපි මතක් කරා වගේ ඒ ඥාති විතර්ක එනවා. ජනපද ගැන කල්පනා කරන ජනපද විතර්ක එනවා. අමර විතක්ක එනවා. ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක. පරානුද්යතා පරිසංයුක්ත විතක්ක. අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක් කියලා අපි මතක් කරපු විදිහට මේ নানা අප්‍රදේවල් අර පිරිසිදු හිතට මේ හරියට පිං අදහස් වගේ එනවා. මෙතෙන්දි තේරෙනවා මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ ඒ හැම අදහසකින්ම වෙන්නේ මේ ගමන බාධායි. මේ ගමන කරකවන්න පටන් ගන්නවා එක තැන. මේක සාමාන්‍යයෙන් කියනවා ඔය කරන්ට් එක යන තඹ කම්බියක සුද්ධ තඹ තියෙනවනම් ඒක විදුලි බලය සන්නායනේ 100ට 100 හොඳට සිද්ධ වෙනවා. ඔකේ නිකමට හරි තුත්තනාගම් කැලලක් වටුනොත් වෙන බරලෝයක් වටනොත් එතන විදුලි බල එකතන කරකැවෙන්න පටන් ගන්නවා. එතකොට අර විදුලි ගමන බාධා වෙලා අතන රත් වෙලා වයර් එක උණු වෙලා Tamanට අවශ්‍ය වැඩේ නෙවෙයි සිද්ධ වෙන්නේ වයර් එක ගිනි ගන්න ඉඩ තියෙනවා. කලවමක් තිබුණොත් තනි තඹ තියෙනවනම් තියෙන සන්නාහන ගතිය මොනවාරි කලමක් ඇටට ස්ථානීය ක්‍රියාව කියලා එකක් කියනවා. අන්න ඒ වගේ තමයි මේ ගමන යනකොට ගොඩාක් පින්බර අවස්ථාවල් හැමනේ එවුවා තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩෙන්න, මාන්නෙ වැඩෙන්න, ආශාව වැඩෙන වක්‍රම හෝ ක්‍රියා කරන්න පටන් අරගත්තොත් භාවනා ගමන නිකන් බල්ලෙක් වලිගේ කල්ලන්ට කරකිනවා වගේ එක තැන කරකවන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යෝගාවචරය එතනදී තමන් දිහා වුණත් බලන්නේ උත්තුකාරයක් බලනවා වගේ. තමන්ගේ භාවනා දිහා බලන්නේ පිට කෙනෙක් බලනවා වගේ. තීරුම් අර ගන්නවා මේ පිං පැත්තට විතර්ක වශයෙන් පහළ වුණාට එකකට හරි අත තිබ්බොත් දුර ගමනක් ගිහිල්ලා සතිය කැඩිලා සමාධිය නැති වෙලා බණ භාවනා කරන පිරිසක් නැති වෙලා කල්යාණ මිත්‍රොත් නැති වෙලා කරදර වෙනවා. ඒ නිසා ඒවා ඒවට මේ පණින රිලවුන්ට ඉනිමම් බඳින වාගේ මේ එන ලාමක අදහස් වලට කරන්නේ නැතුව මේ නිවනම කිලින් කරගෙන යනවා කියන එක ඔය අපි හිතන විදිහට දන් දෙනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. මෙතන දන් දෙන්න වෙන්නේ දසදාන වස්තුනේ තමන්ගේ රුචි අරුචිකම් ටික. තමයි මෙතෙක්කල් පොඩි පැනගෙන සංසාරේ ගෙනාපු ඊටාම මනාපයි ප්‍රියයි කියපු තමන්ගේ රුචි අරුචිකම් ටික එමීර දන් දෙන්නේ. දන් දෙන්නේ මොකටද? මේ <clears throat> තන වඩාගෙන ඉන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම ටික අඛණ්ඩව වර්ධනය වෙන්න දෙන්න. වැඩෙන්න නම් ඒ පරණ රුචි අරුචිකම් පරණ තරහමරා පරණ පෞරුෂත්වයේ නගා සිටීමට කරපු බොරු පුස් වැඩ හිමීට හිමීට හැරෙනවා. ඒ හැලෙන වෙලාවේදී එතනදී අත දෙන්න ආදර්ශයේ මේ ඉස්සර වෙච්ච කල්යාණ මිත්‍යෙක් නොහිටියොත් ඒ පුද්ගලයාට බොහෝම අමාරුයි මේ පිටිය සකස් කරන පාර හදාන යන්න. නමුත් අපි යන්නේ අවුරුදු 2600ක් පරණ පාරක. ඒකේ අනන්තවත් කල්යාණ මිත්‍රෝ මේ ඉත ඉස්සල්ලා මේ පාරේ ගිහිල්ලා තියෙනවා. ඊටාම නියතමානීව ඊටාමත්ම අල්පේච්ඡ ජීවිත ගත කරමින් මේ සියල්ල පාවා දීලා මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගොඩනගනවා. මෙන්න මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා අනිත්‍ය වගේ සහයෝගය නැතුව ශ්‍රද්ධාවෙම මන් නැගිටලා මං කොහොම හරි ගෙනියනවා. <clears throat> වීරියම මං කොහොම හරි මේ බාධා මැඩගෙන යනවා. නැත්නම් සතියෙන් මම මේ ටික කරනවා. එහෙම නැත්නම් හොඳට හිත සමාධි කරගෙන කරනවා. නැත්නම් ප්‍රඥාවෙන් කරනවා කියලා එක එකක් මුළු භාවනාවේ වගකීම් බාර ගන්න පුළුවන් තරමට එනකොට තමයි ඉන්ද්‍රිය ධර්ම වෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය එතෙන්ට එනකොට කමඨාන සුද්ධ කිරීම පිටින් නොවුනත් Tamanගෙම සිද්ධ වෙනවා. අමාරුයි වැටෙනවා. මෙන්න නැවත සලකා බලනවා මට මේක උනේ මොකද? ඒකට කාරණාව තියෙනවා. ඊට පස්සේ ආයේ ඒක පශ්චාත්තාප වෙන්නේ නැහැ. නැවතත් අලුතින්ම භාවනා පටන් ගන්න යෝගාචරකගේ පටන් අරගෙන කවදා හරි හරියනකම් කරනවා. අන්න එතෙන් දෙනකොට ඒ ඉන්දිය ධර්ම වලට අපි ඉන්දිය ධර්ම කියලා කියනවා. මෙතෙන්දී ওই වංචනික ධර්ම රාශියක්. මේ නැත්නම් විපස්සනා උපක්ලේශ රාශියක් තේරුම් අරගන්න වෙනවා. ඒ විදර්ශනා උපක්ලේශ කියන දේවල් මම ඊයේ නිවැරදිව මතක් කරා ස්වභාවයෙන් කෙලෙස් නෙවෙයි. ඒවා කෙලෙස් වෙනවා ඒවට උඩගිඩි දුන්නොත්, ඉනිමම් බැන්දොත්. ඒවා ඒ වෙලාවට මතුවෙන එකත් විලජ්ජ නැතුව සිද්ධ වෙනවා. යෝගාචරයේවා දැනගෙන තමයි නිවන සිහිපත් කරගෙන සතිය සිහිපත් කරගෙන ආනපන සිහිපත් කරගෙන ගියොත් මේවා එච්චර බරපතල විතර්ක නෙවෙයි. නමුත් වැඩෙන්න දුන්නොත් බරපතල අමාරුක වෙනවා. මේක හරියට පරණ පරණ කාර් වල වැස්ස වෙලාවට යනකොට ඉස්සරහ වයිපර් එකෙන් වීදුරුව පිහලා දෙනවා. නමුත් සෙනග ඉන්න ඇතුලේ ඉන්න කට්ටිය හුස්ම ගන්න නිසා වීදුරුව ඇතුල් පැත්තේ දැල්ල බැඳෙනවා. වරින් වර වරින් හරේ දැල්ල පිහලා හිටියේ නැත්නම් ඉස්සරහා කොච්චර වයිපර් එකෙන් පිහලා ගියත් පාර පේන්නේ නැතු යන. ඒ වැස්සයි අධික වේගයක ගියොත් ලෙස්සන ගතිය නිසා අනතුරු වෙන්නේ කියලා.